ප්‍රාදේශීය රටා අද ගුවන්විදුලේ වාදක මණ්ඩලය වසර 65කට පසුව ගුවන්විදුලි වාදක මණ්ඩලය පිළිබඳ පළමු කියවීම හිතන්නේ හිමානන්ද මේ ශ්‍රියා තමයි සීනිය මම හිතන්නේ මෙතන වර්ගමල්ලේ ඉන්නගෙන මම මේ කතා කියන්නේ පොඩක් හිනාවෙන්දත් එක්ක ශ්‍රියා බලන මොකද මං හිනාවෙන්ද කියන්නේ කියලා හිනාවෙන්ද කතා යගෙන මම මොකක් වෙලක් තියෙනවා මට ශ්‍රියාගේ අයියා ශෙල්ලපේවත් මහත්මයා ඉන්දියාවේ ලෙවල් තිබුණා ටෙලිග්‍රෑම් එකක් අපේ මල්ලි එනවා ශ්‍රියානන්ද සනත් මල්ලි බලා ගන්න කියලා. ඉතින් මම බලාගෙන ඉනවා එනකම්. එතකොට මෙයා ලංකාවේ පිටත් වෙන අවල් දවස් කියලා මම දැනලා ඉවර තිබුණා. හරියටම මේ ඉත සැලමනන් බැරි සයිකලෝන් එක ඇවිල්ලා ලංකාවේ එන කෝච්චිය මොදේ ගහගෙන ගිහිල්ලා. මම ගියා මෑත් ගහගෙන ගියා කියලා කෝච්චි කොහමරි මෙයා ආවා. මම මොකද මචං උනේ? මම එදා ආවේ නෑනේ. වෙනදාට කා එදා නම් මෙයා කෙලින්ම මොදේ. ඉතින් ඔය ඉන්නේ. පස්සේ තාම ඉන්නවා. ඉතින් ආවා. ඇවිල්ලා මගේ කාමරේ තමයි අතහැරගත්තේ. දැන් මෙයාට ඉක්මනට ඉබාගේ දෙන්නත් ඕනේ ඉගෙන ගන්නත් ඕනේ. ඉතින් මට මෙයාට උගන්ව ගන්නේ ඉන්න වෙලාවක් තිබුණේ නැහැ. මම ඒතර පාත් වන් එකේ ඉතියේ මෙයාට මම පුළුවන් ඉඳ කියලා දුන්නා. ඉන්නකොට මගේ උස්තාද්ගේ මොන පුරා ආවා මේ මගේ කාමරේට. තබ්ලා. මෙයා දැක්ක පොඩි අවුරුදු 16 ක විතර කොල්ලා. මම මං හින්දි කෝ මට පොඩ්ඩක් අහින්ද ගහන්න කියලා වෙන්නේ බොරු නම් යාව ඉදිරියට කියන්න බෑ මට මේක. කොල්ලගේ ඇහුවා කාමයා කියන මට උත්සාහ ලැබුකුත් එපා මචං. මට නම් මේ කොල්ලගෙන් ඉවගත්තාම ඇති මට. කිවෙන්නේ කිව්වා. ඔව් කිව්වා කිව්වා. ඉතින් පස්සේ මං හැව මොකද ඔබ මේ ගානවා නේද ලංකා පික්චර් වල මම දැන් ටිකක් ප්‍රශ්න මැදි තවත් ගෙවියන්නේ මෙයා මොකද කියලා නෑ නෑ මේ තබ්ලකාරයෝ දැන් වැඩි වෙලා ලංකාවේ ඊට පස්සේ පොඩ්ඩක් අමුතුදේවත් ඉගෙන ගන්න ඉගෙන ගන්න තාම තව කාරණාවක් ඒ දවස්වල කැෂේල් ප්‍රෝග්‍රෑම් කියන්නේ රෑ 10ට ලයිව් සජීවී යන්නේ ඉතින් මම රාගයක් කියනවා තබ්ලා ගහන්න වාදනය කරන ඉතින් මගේ ගුරුදේව රියාපේස් මහත්මයා එයා ඉන්න රෑ 10 10 මාර දැන් පස්සේ ගෙන තාම්ප්‍රවාදක දෙන්නේ සැපෙන වාදනය කරන කෙනෙක් හිටියා සුතේ ගන්න දැන් මම ලයිව් කියලා 10ට පටන් ගත්තා ශ්‍රී ලංකා ගුවන්සාස්ත්‍රාවේ ප්‍රතිච සේවයයි මේ ශාස්ත්‍රීය ගායනය කියලා මගේ නම කිව්වා රාගය කිව්වා දැන් මම පටන් ගත්තා කල් 10යි මට පස්සෙන් යන පරෝ පරෝ ඒ කෙනෙක් පස්සෙන් යන බිලයිලා බුදි බුදි මේ තාම්පුරා ගහ බුදි දැන් තාම්පුර නැත වෙලා මම දැන් පස්සෙල කියන්න බෑ ලයිව් යනවනේ මේ මට කවෝ හිතුවත් මම පස්සයක් නෙති මේ දියා මං කියනවා දියා බිස්මත් දෙපට කිව්ව මොමෝ තා මොකද උත් කියනවා දැන් හරි ප්‍රශ්නේ මට පහවදා නෙවිල් ජයර් මහත්මයා කතා කරලා ඇහුවා මේ කවුද කැෂුවල් එකනේ නේද ඉතින් පස්සේ මට කියන්න දෙයක්වත් කොහොමද නිවාගෙන නෙවිල් ජයර් මහත්මයා මාසයක් එයාගේ මේ පැමිණීම තහනම් කළා මොකද අර බ්‍රෝඩ්කාස්ට් වුණා ගෝලෙට ඉතින් ඒවා සමග තමයි අපි මේවා කොල්ලා තියෙන්නේ වාද කොල්ලත් එක්ක. අර මම පාවාලම් දුන්නේ මාස 6ක්ම නිදා ගන්න දීලා. මාස 6ක්ම නිදා ගන්න නිදා ගන්න. මාස 6ක රුවේ ගන්න කියන්නේ. එයා නම එයා දැන් ජීවත් මාත්‍ර නෑ. හොඳ වාදකෙක් ලංකාවේ හොඳම වාදකෙක්. හරි තැල්ට මේ ඒ තාම්පල ගෑවේ. ඒ වගේම මම තව ගීතයක් ආන්න තියෙනවා. පරාජිතෝ ගීත පොත දාන්න පුතා මම කිව්ව තැන. තනුව තුම් මම කඳුලෙන් යලි උපන් දාන්න එතන. තාරකානෙත් කාන්තේ රත්තරන් මල් පිපිනල් අනේ අනේ සිතාරත හරි ඒ සිතාරත කොට පෙන්වන්න දුන්නා තිබුණේ. ඒ වාදනය කළේ පීරාත් හතකොල ළමයි වාදන ශිල්පියා. ඒගොල්ලන්ට තිබුණා ගීතය පිළිබඳ ආත්මයක්. මේ ගීතේ ආත්මය එකකොලයා. මම කිව්වේ නෑ. මම මේ පෙරසයි අතවලයි මේකේ මේ ලස්සන අදහසක් තියෙන්නේ කොහොම මොකද එයා ඒක ඒ කොටසට ගැහුවා. ඒ වගේ රස භාර රස ගෝලාවත් මේ සබාධක මල්ල මේ ඉතිය එනොත් තියෙනවා. දැන් රෝහණගේ ගීතේ මම ඇහුවා වාදක මල්ල ඉතාමත් මම හිතන්නේ ඉන්දියාවේ වාදක මල්ලක් වගේ වාදනය කරේ. මට පස්සෙල බලද්දි ඉන්දියාවේ වෙලා දන්නේ කියලා පොඩ්ඩක් මේ කට්ටිය වශයෙන්. ඉතින් මම ගීතයක් කියන්න කිව්වනේ. මේ ගීතේ ලියුවේ ආචාර්ය ජනරාණන් සංඝ ගිහිල්ලා ඇවිල්ලා කිව්වා මචං මේක නම් මගේ ආත්මය සමග තියෙන ගීත ඔබ තිවුණා දාලා ගියපන්නදට කියලා. මම ඉතින් තිවුණා දාලා දැන් අපි අර ගීතේ මහජා තුනලා ආරත්න දී ඒ මුල් රගවි වගවන්නේ. දැන් මේ ගීතේ අජන්ත ලියලා දීලා කිව්වා අජන්ත බොහොම ප්‍රේමවත් එකනේ. මේ කතාව අජන්තගේ කතාව මම ඉනාවෙන්ද කියන්න පොඩ්ඩක් අහගන්න. මේක කිව්වොත් එම අජන්තගේ නෝනත් නැහැ අජන්තත් නැහැ නේ නඩු දාන්නේ නැහැ. මට දවසක් අජන්තකෝ උඹ මාව මගේ මගේ පාතල් නේතුණානේ මම අතන් මාව කෑවනේ කියලා මේ කතාව අහන්න අපි වාදක මණ්ඩලයක් සමග කතා කරන වෙලාවේ මේ කතාව ගැන අපේ සභාවේ සන්තුෂ්ටිය සඳහා අජන්ත ඉන්දියාවට හරිම කැමති ආදරේ නමුත් බාහිර කවදාක ඉන්දියාවට ගිහිල්ලා නැහැ මේක ඉන්දියාව ගැනම කතා කරනවා මට හම්බුනාම හැමදාම මගේ ඇවිල්ලා බාහිර ගැනම කතා කරනවා බාහිර ගැන මගේ ඇතනින් මලලේ අනික ආදර්ශම ගීත එයා ලිව්වේ භාරතය ගැන. අජන් දහද්වගෙන මචං මං ඉන්දියාව යනවා. නෝනාගක් කොම යනවා ඉන්දියාව. මම ගිහලා ආරෙන්කෝ කියලා ගියා. ඉන්නේ ගියා. මාසෙකට පස්සේ ආවා. ආවිල කෙලින්ම අපි නෝනත් එක්කම අපි දියාවා. ඇවිල්ලා වාඩි වුණා මම කොහොමද මචං ගියේ නාවේ. ආ මම කොහොමද ඉන්නේ? හරි සුන්දරයි මචං. හරිම සුන්දරයි. ආදේව සුන්දර. ඒ ඒකගෙන විමුක්ත කියන සුන්දර මේක. මොකද මොනවද සුන්දර? හැම දෙයක්ම සුන්දර. හැම දෙයක්ම සුන්දරයි මචං. මොකද තාජ්මහල් නෑ නෑ නෑ ඒකත් එකක් තමයි. නමුත් මම සුන්දර වන කාන්තාව. කාන්තාව සුන්දරයි. ඉතින් මොකද ඔබ තේරෙන්නේ? කිසි දෙයක් හිතුවේ නෑ මචං. යාගේ රෝලක් තියෙනවා. කිසි දෙයක් හිතුවේ නෑ මචං. මම අපේ මලකන්තේ තියෙන මහන්ඩකෝ. පස්සේ මට කියනවා මචං කිසි දෙයක් හිතුවේ නෑ එකම දෙයක් හිතුවේ. කාන්තාව දකින දකින දකින මට එකම දේ හිතු කාන්තාව දකින්න පස්සාවත් මට එකම දේ හිතුනේ මම මොකද හිතුනේ නෑ නෑ මචං මට එකම දෙයක් හිතුවා කාන්තාව දකින දකින එකම දෙයක් හිතුවා මොකද හිතුනේ මමත් බඳලා ඉන්න ගෑණි දෙක හිතනකො මේ සන්තෝෂී සඳහා කිව්වේ අජන්තක සම්පූර්ණ කතාව මේක තමයි මම බඳලා ඉන්න ගෑණි දෙක හිතනවාද යාත් මේ කාන්තාව දකිනකොට හොඳයි ඒ වගේ මේ ගීතේ ලියව අජන්තා ඒක පොත් ගිය 17ක් වෙනදි මට මන් දන්නේ නැහැ ඒක. ඊට අපි ආවා. වසඟෝ දැසට අභිමන් සංගවා විතිත බඳුලයි තුන් කුණා තුරගලා ගියාදෙන් එමත සුවයති කුමාරී ඔබට වසඟෝ දැසට අභිමන් සංගවා විතිත සුරුමුලයි භව අදවත අවදි කළා ඔබ වෙත ඇඳෙන සිතුනි නිදවති නිදි භව අදවත අවදි කළා මා පතුවා කර සිහිනයේ පමණි චංකල කිස අද නිහඬලා ඔබට වසඟ වූ ඇසුත අභිමන්ත්‍රා සඳවා කිසිතු තුඹුලයි සුසුම් කුණාට ගලා පියාදෙන් එයමත සුවය කිතුමාවි තාමත් රහසකි ඔබ හිතරනේ කාලයේ ඉදිනේ මා බැඳී සෙනෙහස තාමත් රහසකි ඔබ හිතරනේ පාළු හොද්ද කරා සපයතරේ සතුට පුරා මය සිත කරන්නේ ඔබට වසඟ වූ ඇසට බිමන් සංගවා පිටිසු රුණුලයි සුසුම් ආතුව කලාපියාදෙන් එයමට සුන ඇති කුමාරී ඔබට වසඟ වූ දැසුවා බිමන් සංගවා පිටිසු රුණුලයි तुम खुरा तुर गला दिया दिन මට ඔය පිටුමාරි බොහොම ස්තුතියි රෝණ බෝගඩ මහත්මයා මට මේ මතක් වුණේ මේ විහිළු තාලු ගැන කියනකොට අපේ වාදක මණ්ඩලයේ අයගේ හුඟක් ඒවා සාමාන්‍යයෙන් කියන්න බැරි ඒවා තමයි ගොඩක් තියෙන්නේ මම මේ කියන්නේ මේ අපේ හිටියා සිරිසේන සූර්යාරච්චි මමත් ටියුලින් ජයරත්නත් අපි තුන්දෙනා මේ අපේ වාදක මණ්ඩලයේ ඒට්ටු ඉස්සරහා ඉන්න. ඒ දවස්වල සිකියුරිටි ඩිරෙක්ටර් කෙනෙක් හිටියා ටිකක් පොලිසිය ඉඳලා මහත්මයෙක් එතුමා ටිකක් සැරයි. ආතපත් මහත්මයා එතුමා කියනවා අපිට ID එක ගහලා තියෙන්න ඕන නිතරම. එයා චෙක් කරන්න එන සිකියුරිටි එක තව දෙන්නෙකුත් එක්ක. අපි ඉතින් ෂර්ට් නිසා අපේ මේවයි ක්ලිප් එක ගන්න පුළුවන් වුණොත් සූර්යාරච්චිට මේ නැෂනල් එක අඳින්න මේ කරක් නෑ මෙහෙම නිකන් රවුම් කොලර් එක තියෙන්නේ බොත්තම් ටික තියෙන්නේ මෙතන. සූරිගේ. ඉතින් කොහෙවත් මේ ක්ලිප් එක ගහන්න තරම් නැහැ. මෙතන ගහන්නත් බෑ ඉතින්. මෙහෙම ගැහුවාම මේ මෙන්න මෙහෙම හිටින්නේ ඉතින්. මොකද කමන්න මෙහෙම ගහගෙන නැත්තම් ලෙඩේනේ මෙහෙම තිබිලා අරක තිමින් මේ පැත්තට මෙහෙම වැටිලා. මොකුත් නැහැ. මේ පැත්තේ කිසිම දෙයක් නැහැ. පින්තූරයක්වත් මොකුත් නමක්වත් නැහැ. මෙහෙම ගහගෙන ඉන්නවා. දැන් සිකියුරිටි ඩිරෙක්ටර් එයා ටියුලින් ළඟට ආවා. ටියුලින් බලලා මගේ දෙයක් බලුවා. මෙහෙමද? මෙහෙමද? ඒ ප්‍රතිද අපේ ගෙදර මලගයක් වුණා. ඉතින් අර පින්තූර අනිත් පැත්තට ගහලා තියෙන නිසා ඒක හැම තියාගත්තා කියලා. මම අහගෙන ඉතින් මේ මමත් අවුරුදු 30ක් ගුවන්විදුලි වාදක මණ්ඩලයේ හිටියා. සහ මම ඉස්කෝලේ යන කාලේ ඉඳලා මට තිබිච්ච හීනයක් තමයි ගුවන්විදුලි වාදක මණ්ඩලයේ වාදකෙක් වෙන්න. මෙච්චර වෙලා හැබැයි අහගෙන හිටි වාදක මණ්ඩලය ගැන කිව්වහම මට කියන්න තියෙන්නේ 1978 මම ආපු දවසේ ඉඳලා අපේ වාදකයන්ට මේ ගුවන්විදුලි සංස්ථාවේ එනේන ලොකු මහත්තුරු සලකපු විදිය 100.0යි මට කියන්න තියෙන්නේ. මම අවුරුදු 30ක් රාජකාරී කරපු ඒ අවධියේ අපි මෙච්චර වටිනාකමක් දීලා වාදකයෙකුට මේ ලංකාවේ වාදකයෝ ඉන්නේ කොච්චරක්ද? 5000ක් නෑ. 3000ක් විතර ඒත් නෑ. සමහරට ඉගෙන ගන්න ඇත් එක්ක බැලුවාම 2500ක් වගේ. මේ 2500ට අපේ රටේ කොහෙද වටිනාකමක් දුන්නේ වාදකයෙක් කියන තනතුරට. මේක මං ගුවන්විදුලියේ සංස්ථාවේ මම දැකපු නිසාවෙන් මම කියන්නේ එන එන පාලකයෝ. ආපු ගමන් කියන්නේ ගුවන්විදුලි වාදක මණ්ඩලයේ තමයි මේ සංස්ථාවේ හදවත. ඇත්ත. ඒක වචනයේට විතරක් සීමා කරලා ඔවුන් පුළුවන් තරම් පහර ගැව්වේ මේ වාදක මණ්ඩලයට. ඔබතුමාලා මේ නොදන්න නිසා මම මේ කියන්නේ. හේතුව මේකයි. මෙතෙන්ට ආවම අපි කැෂුවල් එකේ වැඩ කරනකොට රුපියල් 750 එක එක ගීතයකට 750 ගීත තුනයි 750 ඒවා තුනක් ඉතින් අපි ඇවිල්ලා ගහලා යනවා මාසයන්තිමට පඩිය බැලුවම අපේ රුපියල් 1250යි සමහර කට්ටියට 750යි මාසෙම පඩිය මේ දවල්ට කාලා තේ බීලා ඔය කිසිම කෙනෙක් අර හදවත කියලා කියපු අය කිසි කෙනෙක් ඒ ගැන බැලුවේ නැහැ. ඒ බැලුවේ නැති නිසාවෙන් මේ වාදකයෝ ටික මේ වටිනා වාදකයෝ ටික පිට පැඩ එහෙම නැත්නම් චිත්‍රපටි කැසට් පාටි වලට වාදනය කරන්න ගියාම ඒකටත් අපේ ওই පාලක මහත්තුරුම තමයි ලෙඩ දාලා ඉදි කපලා පඩි කපලා නොඑක් නොඑක් කරදර හිරිහැර අනන්ත ප්‍රමාණ අපේ වාදකයන්ට සිදුන මොනතරම් ශ්‍රේෂ්ඨ වාදකයා වුණත් ඒගොල්ලන්ගේ නීතිය ඒ විදිහටම පැවතුන ඒ දෙවෙනි එක ඒ ඇවිල්ලා ඒ ඒ හදවත වගේ මේ වාදක මණ්ඩලය කියලා කියන්නේ ඒ අයට චුට්ටක් අමතක වෙනවා මොකද මේ වාදක මණ්ඩලයේ වාදනය කරපු ගීත තමයි මේ පුස්තකාලේ තියෙන්නේ ඒ ගීත තමයි වෙළඳ වැඩසටහන් සඳහා පාවිච්චි කරලා සල්ලි හම්බ කරන්නේ ලක්ෂ ගණන් සල්ලි පොඩි විනාඩි 3ක ගීතයක් තියෙන වෙලාවට. ඒකෙදි ගායකයෝ හැටියට මම හිතන්නේ අපි තුන් හතර දෙනෙක් තමයි වාදක මණ්ඩලෙන් බේවුනේ. නිමල් ගුණසේකර, මම, ඔයසිය අයියා, ඒ වගේ කාය. ඒකෙදි මෙහෙන් හම්බ වෙන ගීතයක් ප්‍රචාරය වුණාම රුපියලක් ඉස්සර හම්බ වුණා. ඒ රුපියලත් අපිට නෑ. මොකද අපි ගුවන්විදුලියේ වැඩ කරන නිසා. අනිත් එක මොන්ට හම්බ වෙන padi පත දිහා බැලුවාම ඇත්තටම පවුලක් රකින්න ඒ සෑහෙනවද කියන එක හිතෙනවා. ග්‍රේඩ් තියෙනවා සුපර් ග්‍රේඩ් දෙක නම් අපිට මං හිතන්නේ සුපර් ග්‍රේඩ් නෑ අනිත් ඒවා ඔක්කොම තියෙනවා පඩි වැඩි වෙන්නේ රුපියල් 155යි 125යි අවුරුදු ගානකට පස්සේ පඩි වැඩි වෙන්නේ එහෙම තමයි අන්න ඒ වගේ තමයි මේ වාදක මණ්ඩලයේ ওই සියලුම දුක් කන්දරාවල් දරාගෙන තමයි මේ පිටිපස්සේ ඉඳන් ගායකයෙකුට වාදනය කරන්නේ මට කියන්න තියෙන තව ඕන තරම් මං එළියනකම් කිය හැකි මට කියන්න වෙන්නේ ඒ අමිහිරි අත්දැකීම් විතරයි අතක තියාගන්න අපේ රටේ චිත්තපටි සම්මාන උලලවල් වලදී කාර්මික ශිල්පීන්ටත් සම්මාන දෙනවා. අද වෙනතුරුත් අපේ රටේ ශ්‍රේෂ්ඨ වාදකයෙකුට සම්මාන දීපු දවසක් මගේ ජීවිතේට මම දැකලා නැහැ. මම හිතන්නේ ඉදිරි අනාගතේටවත් ඒක වෙයි කියලා. මොකද ඒක කියන්න ඕන එවුන් මෙතන නැහැ. ඒ නිසා අහිංසක ඔබට තවත් මම මේ හිත රිද්දන්නේ නැහැ. මේ කඳුළු වලින් එන ස්වර ටික තමයි පිටිපස්සෙන් අපිට ඇහෙන්නේ. ජය වේවා. ඔබ වෙනස්ම තැනකට අපිව ඔසවා තබනවා. එහෙම අහිංසකත්ව වලින් වාදනය කරමින් ඉන්දියේදී ජීවිතෙන් සමුගත්තු ඍෂි කොඩුවක් මහත්මයා. අනිවාර්යයෙන්. ඒක මම හිතන්නේ ප්‍රවණවත් අහලා ඉමු. මට පුළුවන් ඒක ඔබට අහන්න සලස්වන්න. ලෝක වාර්තාවක්. වාදනය කරමින් සිටීදී ඔහු ජීවිතෙන් සමුගන්නවා. එය මෙසේ පරිගත වී තිබුණා. වාදනය කරන සරලා නිර්මාණය එසේ නිරුද්ධ විය. මම හිතන්නේ ඒක තමත්ම පස්වන මැදිරියේ පස්වන මැදිරියේ මම හිතන්නේ කවුරු හරි ඇති මෙතන අපේ උන් ඒ කාලේ වැඩ කළා. මගේ අයියා රංජිත් බෝගඩ එයාගේ ගුරුතුමා තමයි කඩිතොක්කු මාස්ටර්. හොඳයි. රුවත් කඳවා ගත යුතුයි. අපි එසේනම් විනාඩි ගීතයක් අසන කොරිත බානු දිසානායක මහත්මයා ගීත ගාන කරන මේ ගීතෙත් සංගීත නිර්මාණ කළේ ෂෙල්ටන් විජේසේකර අපේ බාලෙන් වාද ශිල්පියා සංගීත අධ්‍යක්ෂවර උතුම මේ ගීතයේ තනු රචනා කළේ. Thank you. में සමරනානකෝස මහත්මයා ලිව්වේ මේ අනෝ අහනකොට අර මම මුලින් කිව්වා වගේ මේ කන හුරු පුරුදු කරපු අයට මේ තනුවේ අපේ දේශීය නැලවලි ගීතවල ආදරතාව කෙච්චර තියෙනවද කියන එක පැහැදිලි. ඒ වගේම මම අර කිව්වේ සංස්කෘතික විඥානය ගැන කිව්වහම මේ ගුවන්විදුලි වාදක මණ්ඩලයේ ඉස්සර ප්‍රචාරය වුණ වැඩසටහන් දිහා බලනකොට දේශීය පෙර වාදන අදටත් තුෂාරා ගීතදේව බද්දගේ මහත්මිය නිෂ්පාදනය කරන ජනගී වැඩසටහනේ තේමා වාදනයේ මේ කිව්ව රත්තරන් අත්තලින් වාදනය තමයි ඉදිරිපත් කරන්නේ. සීදේශ කුලතිලක මහත්මයා තමයි ඒක නිර්මාණය කළේ. එතකොට මියසී කියලා ජන සංගීත පරිවේෂණ වැඩසටහන් තිබුණා. මේ වයත් මේ වාද්‍ය ශිල්පීන් වාදනය කළා. මේ සමස්තය ඔස්සේ අපි ඉස්කෝලේට නිවාඩු දිනකම් බලන් ඉන්න උදේ 7:00මාරට ටීලින් යන බෙර වාදන වැඩසටහන අහන්න. සන්දරිස් ජයන්ත මාස්ටර්ලගේ රන්සිරියලගේ බෙර වාදන අපි හව පුංචි කාලේ ගෙදුවේ. ඉතින් මේ නිසා මේ මේ මේ සංස්කෘතික වශයෙන් මේ පෝෂණයට අවශ්‍ය කරන දෙමළ වාද්‍ය වෘන්දයේ පැත්තෙන් එහෙම එහෙම දේවල් සිද්ධ වුණා. පඩිනඩි අරව මේවා හේතු වෙච්ච බාධක ගැටලු ගැන මම සංස්ථාව කෙනෙක් නොවන නිසා මම කතා කරන්නේ නමුත් මම ඒවත් දන්නවා හැබැයි මට ඉතාම කෙටියෙන් කියන්න තියෙන්නේ මේ මිනිස්සුන්ගේ වටිනාකමට වටිනාකමක් ලැබුණා නැද්ද කියන ප්‍රශ්නේ මගේ හිත තුලත් තිබෙනවා එහෙනම් හුඟා දක්ෂවාදී ශිල්පීන් මේ හැර ගියා එහෙම හැර ගියා ඉතින් ඒ නිසා හැබැයි ඒ සියලු දේවල් මැද්දේ වාද්‍ය ශිල්පියෙකුට මම ආපහු කියනවා මේ දුක විඳගෙන හැදෙන්න හොඳ තැනක් මෙතන. ඉච්චරමට කියලා තියෙනවා. බොහොම ස්තුතියි. සනතන්දසිරි මහත්මයා ඔබතුමන්ට අපි සමු දෙන්න සූදානම් ඊට මත්තෙන් ඔබට පෙර මතකයක් ස්මරණය කරන්නට තිබෙනවා. මම කෝලිත හිත ගන්න වැඩි හාලා නැහැ. මම උගන්න කොට නම් ඉතින් කෝල් සින්දු කියන මං රාගයක නම් අහලා තිනු. අද තමයි කෝල් එක අහන්න හොඳට මං ඇහුවේ. ඉතින් හසත්තුතුයි අපේ කෝල් තව ඉරියට එන්න ඕන. තව වයස තියෙනවනේ. අපි නම් නාකි කොල්තකේ තෝරා නාකි වෙන්නේ. තව ගොල්ලන්ට කොයි ඉදිරියට යමුකක් එන්න පුළුවන්. ඒකෙන්ද ඉදිරියට මෙන්න කොමුණත් හිමානන්ද කෝ කාරණාව කියන්න බලාපොරොත්තු වෙන්නේ අපේ කුරුදොක්කු මෙතිතුමා සර් මගේ නගුරුයා නෙමෙයි නමුත් මම සර් කියලා කියන්නේ. එතුමා මේ සංස්ථාවේ පහයි පහයි අය පැත්තේ පැටනකොට දෝෂ නැද ඇග්නස් විසෙන් මාත් මේ කිව්වා අන කුරුදොක් මාතේ තබ්ල වාදනයක් කරගෙන ඉඳලා පැත්තා කියලා. මම මේ මල්කන්දේ දීවා. දුවනකොට කාපට් එකට වැල තබ්ලක පෙරලා තිබුණා කාපට් එකට වැල තිබුණා මමයි දීදී දැනි මාත්මේ තමයි මං හිතන්නේ ඉස්සෙ දීදී දැනි මාත්මේ ඉස්සෙ සොම මේනර ස්ට්‍රෙචර් එකේ නම දාගෙන ගියා එතකොට මුත්‍රාත් ගිහලා තිබුණා ඒ වෙලාව මං හිතන්නේ පන තිබුණේ මං හිතන්නේ ඒ වෙලාවේ ඉස්වාල් මට ඒ උස්සන්න අවස්ථාව ප්‍රයත්න කොහමද මගේ වෙලාව එක මතකෙ තමයි රාජකාරී කළා විශ්වවිද්‍යාලයේ කාලේ එතුමාගේ මුහුණ දෙය මුලින්ම උස්සන්න මට සිද්ධ වුණා. කනගාටුවෙන් හරි. ඒක මං ඊළඟ කිව්වා හිමහන්ද පෙර කියන්න කියලා. ඉතින් කනගාටුවෙන් මම නමුත් පුතා ඇදලා තිනවා. කුතුහක මත ප්‍රේමනත් ඒගේ පුතාත් හොඳයි. ඉතින් කුතුහක මතක නම ගින්නන්නේ ඒගොල්ලෝ එන්නේ මේ ගෝලෝ එන්නේ අපේ රංජිත්ලා වගේ තවත් ගෝල අපේ විජයසාන්තුන්ගේ එම එයාගේ ගෝලෝ. ඉතින් මම එතුමාට ආදරය කළා. නමුත් අවසනාවකට මම මුසරේ උස්සන්න ඉදුණේ මට. යමන් ප්‍රකාශ කරන්න හැදුවා <laughs> නොකිය ඇන්න ඇදේ නමුත් යමන් හරිකවා කියලා මේ ඇන්න කියලා කතාව. අපේ එකසේ මාත්මේ තමයි පණිවිඩය දුරලා ඉස්සරහට කිව්වේ. වැටලා කියලා. හොඳයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට අද වැඩසටහනට අපිත් එක්ක සහභාගී වීම පිළිබඳව තවත් වැඩක් තියෙද්දි තමයි මෙතනට මේ වෙලාව යොදාගත්තේ. බොහොම ස්තුතියි අපේ ආදරණීය කලාකරු වරන් මහාචාර්ය සනත්නන්සිරි මහත්මයාට අපේ අත්පොරසන් හදලා බද මෙතුමන්ට අපි සම්බන්ධ වෙනවා. ටිවෙන් ජයරත්න මහත්මයාට අපේ ගුවන් විදුලි මණ්ඩලයේ හිටපු මෙහෙවන්න ඔහුට අපි ආරාධනා කරනවා තුන්වචක වේදිකාවට පැමිණෙන්නට කියලා. ලාලානන්ද බෙදිර මහත්මයා ගුවන්විදුලි වාදක මණ්ඩලය හා වාද්‍ය ශිල්පීන්ගේ ප්‍රමිතිය පිළිබඳව ඒ වාද්‍ය ශිල්පියා සතු සුදුස්කම්ද ඔහුගේ ප්‍රමිතිය තිබහුට අපිට මතකයි එච්.එම්. ජයවර්ධන මහත්මයා ගුවන්විදුලට එන්න පස්වර මන්ත්‍රීගෙන් ලියුමක් අරන් ආවම එල්ඩීටිකල් මහත්තයා බැලලා පන්නපු විදිහ අපි අහලා තියෙනවා. ඒ වගේ මේ ගුවන්විදුලි වාදකයෙකුට ප්‍රමිතියක් තිබ්බා. වාදක මණ්ඩලයට එන්න එම ලේසින් පුළුවන්කමක් තිබුණේ නැහැ ඒවකට. දැනුත් එහෙම තමයි. ඔව් එහෙම ප්‍රමිතියක් තිබුණා. හැබැයි ඒක කාරණා දෙකක් හින්දා සිද්ධ වුණා. එකක් ශිල්පී ආඛ්‍යානයන් හරහා තමන් හැදෑරූ ශාස්ත්‍රෝක්තියන් හරහා ලැබිච්ච පරිචය එක කාරණාවක්. අනිත් එක සංස්කෘතික ජීවිතය ඇතුළේ පිරිමැදලා ආපු කාරණාව. දැන් ලංකාවේ ওই කාලවකවානුවේ හිමානන්ද මේට සමාන්තරව මේට සමපාතව වෙනත් ක්ෂේත්‍රවලත් නිර්මාණවේදී කලාකරුවන් සංස්කෘතික සජ්ජායනයක යෙදුණා. ලේඛන කලාවේ චිත්‍රපටයේ ජන සංගීතයේ එහෙම යෙදෙද්දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාද්‍යවේදීන් තමන්ගේ භාෂාවෙන් සංස්කෘතික සජ්ජායනයක යෙදුණා. අර දැන් ඇත්තටම කොහොමද වාද්‍යවේදියා හඳුනාගන්නේ කියලා ඔබ අහුවාම මම සෑහෙන කාලයක් ඇතරම මට ලොකු මිරකල් එකක්. ඒ කාලේ විද්‍යාවක් වගේ තමයි පෙනුනේ. මට අත්විඳින්නට ලැබුණා එම්.කේ. රොක්සාමි මැතිතුමා. එතුමා කිසියම් වැඩසටහනකට කැඳවාගෙන යන්නට වාසනාව ලැබුණා. මම බලාගෙන හිටියේ මොකක්ද කියලා. පස්සේ කාලෙක විෂයපතයන් දෙකක් අරහා මම මේ ගැටලුව ලියා ගත්තා. එක විෂයක් ඔබලා එක්චර එකඟ වෙන්නේ නැති එකක්. අනෙක් විෂය නම් ලෝකේ පිළිගන්න එකක්. ඒ තමයි සංගීත වේදය. මියුසිකොලොජි. සංගීත වේදාත්මකව සංගීතවේදියා විග්‍රහ කරන්නේ වාද්‍යවේදියා විග්‍රහ කරන්නේ ඔහුගේ මියුසිකල් අචීව්මන්ට් එක කියලා කියන්නේ සංගීතාත්මක සාධනීය විග්‍රහ කරන්නේ ඔහුගේ සංගීතාත්මක මනසත් එක්ක. මේ සංගීතාත්මක මනස ඔහු හෝ ඇය මව් කුසේ ඉද්දී ලබන සංවේදන ශක්්‍යතා මත තමයි හිමානන්ද තීරණය වෙන්නේ. ඊට පස්සේ ඔහු හැදෙන වැඩෙන පරිසරය පාරිසරික සාධකන්ව වාද්‍යවේදියාගේ එක එක කුලක තිබෙනවා. දැන් ප්‍රධාන වශයෙන් ලෝකේ එහෙම වර්ග කරලා තියෙනවා. Dynamic type musician, qualitative type musician, tonal type musician and temporal type musician කියලා සංගීතවේදීන් හතර දෙනෙක් පිළිබඳව. ඒ හතර වර්ගයේ තීරණය වෙන්නේ අර සංවේදන ශක්්‍යතා මත. ඒව දිහා බැලුවහම ඒ අනුව තමයි වාදකයා හරි පරිපූර්ණ චරිතයක් බවට පත් වෙන්නේ. අරුන්දතේ රෝයි හෝ සල්මන් රුෂ්ඩි වෙලාවක අහනවා මේ ඇයි අපි සංගීතයට මෙච්චර පිස්සු හැදෙන්නේ කියලා. පස්සේ එයාම උත්තරය කියනවා due to sweet intervals and niceties in the music. මේ තියෙන මිහිරි පරතර සහ සොඳුරු සූක්ෂමතා නිසා තමයි නාදාවලියෙහි අපිට සංගීතය ගැන අපි සංගීතයට මෙච්චර වහ වැටෙන්නේ. එතකොට මේ වාද්‍යවේදීන් ලෝකේ වාද්‍යවේදී සංගීත වේදයේ බුද්ධි වේදයක් හැටියට පිළිගත්තේ නැහැ සෑහෙන කාලයක් යනකම්. දැන් අපේ අධ්‍යාපන ක්‍රමේ වුණත් ගණන් පුළුවන් ළමයා තමයි දක්ෂයා. එයා තමයි බුද්ධි වේදියා. එතකොට ගණිතය බැරි එක්කෙනා බෑ. එහෙම පිළිගන්නේ නැහැ. නමුත් බහුවිධ බුද්ධි න්‍යාය අනුව අද මියුසිකල් ඉන්ටෙලිජන්ස් කියන එක සංගීතාත්මක බුද්ධිය කියන එක තානික බුද්ධිය කියන එක ටෝනල් ඉන්ටෙලිජන්ස් කියන එක ලෝකේ ඊටම ඉහළින් පිළිගැනෙනවා. එතකොට මේක එහෙම සාක්ෂාත් කරගත්ත විවිධ පන්නේ විවිධ කුල කුල වාද්‍යවේදීන් තමයි මේ ඉන්නේ. අනිත් විශේෂ ඔබලා එච්චර පිළිගන්නේ නැහැ පිළිගන්නේ කියලා මම යෝජනා කරන්නෙත් නැහැ. මම ඒකත් පොඩ්ඩක් ඉගෙනගෙන බැලුවා. මගේ මිත්‍ර ජෝතිර්වේදියෙක් ඉන්නවා. ඔහු ළඟ සංගීතඥයෝගේ කේන්දර තියෙනවා. ඔහු මට පෙන්නවා මේක බලාගෙන යනකොට හැබැයි මේකේ මොකද්ද මහා පොදු සාධකයක් තියෙනවා හැබැයි ඒ පැත්තෙන් ගත්තහමත් එහෙම සංගීතවේදියෙක්ගේ ස්වරූපේ වෙනම හැඩයක් තියෙනවා ඒ නිසා මේ පෙරසට මා ආචාර කරන්නට කැමති නිමල්සිරි කුරේ අපට මුල් කාලේ හම්බෙච්ච වාදකයෙක් ෂෙල්ටන් විජේසේකර ටියුලෙන් අය මේ අපේ වැඩවලටත් අපි මෙහෙ යන එනකොට අපිටත් බොහෝ ශිල්පෝපක්‍රම පිළිබඳව ටෙක්නික්ස් කියලා දුන්න කට්ටිය මේ උදවිය ලංකාවේ විවාහාරික සංගීතයට වෙනම ක්‍රියේටිව් කල්චරොලොජි එකක් කියලා එකට කියන්නේ සංගීතවේදීදී නිර්මාණ සංගීත වේදයක්. නිර්මාණය කරලා දුන්න ශිල්පෝපක්‍රම හොයලා දුන්නා. ඒව සාකච්ඡාවට පාත්‍ර වුණේ නැහැ. ඒකට හේතුව තව කාරණාවක් ලංකාවේ සංගීත ਵਿਚාරයක් නැහැ. ඉතින් ද මොකෙන්ද මේක ਵਿਚාරය කරන්නේ? වාදකයා අගයන්නේ මොකෙන්ද? අගයන්නේ එකක් නැහනේ. නැති නිසා ਵਿਚාරය කරන්න විදිහක් නැහැ. සුමනසිරියව අගයන්න විදිහක් නැහැ. ෂෙල්ටන්ව අගයන්න විදිහක් නැහැ. ඒ භාෂාව හැදුනේ නැහැ. ඒකත් බලපෑවා. නමුත් ඔබලා කරපු මේ අග්‍රාහ්‍ය මෙහෙවරට හිසනම ආචාර කරන්න කැමති ආදරණීය මිත්‍රයිනි මේ සංගීතවේදී මිත්‍රවර සියලු රස සමග තමයි ජීවත් වෙන අච්චර මෙතුමා මේ කෝලිත මෙතුමාත් කිව්වේ රෝහණ බෝගඩ මෙතුමා මෙච්චර රසපූර්ණ වෙන්නේ හොඳ නිර්මාණවේදීන් ලෝකයෙන් හැම කෙනෙක්ම ඉහළම නිර්මාණවේදීන් අන්තිම හාස්‍යෝත්පාදකයෝ. ඒ කියන්නේ තද තියුණු උත්ප්‍රාසයක් තිබිච්ච චරිත. දැන් ඔය ඉන්දියාවේ හිටපු සංගීතවේදීන් බැලුවම ශංකර් ජයකිෂන්, ලක්ෂ්මීකාන්ත් ෆ්‍යාරේලාල් ඒ ඒ වගේ සංගීතවේදීන් එහෙම බැලුවත් හරිම උත්ප්‍රාසයට මහා කුසලතාවයක් පළ කළ හෙන රුසියෝ ඒවට. ඒ ජීවිතයේ සියලුම රස සාධනය කරගන්න පුළුවන් වුණොත් විතරයි අර කියන ස්වීට් ඉන්ටර්වල්ස් අහුවෙන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. අර අපේ හිතේ අමාරු ටිකක් මේ වෙලාවේ කිව්වේ අර රෝහණේ වගේම අර ගුවන්විදුලි වාදක මණ්ඩලයේ වික්ටර් දලුගමෝගේ චරිත පිළිබඳව අපි දීර්ඝ අධ්‍යයනයක යෙදෙන්නයි විදේශයක මගේ මිත්‍රෙක් ඉන්නව බලාපොරොත්තු වුණේ. නමුත් අවාසනාවකට එක කරගන්න බැරුව ගියා මම මගේ ප්‍රමාණයෙන් ඒ වැඩේ කළා ඒ නිසා බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබලාට අපිට මේ මොහොතේ ආරාධනය කිරීම පිළිබඳව නිමල්ලා යල වගේ පිරිස් දැකලා සතුටුට ලැබීම බොහොම වාසනාවක් චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා මේ හැමෝටම අපි. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාට මා සමුදෙනවා. අපේ වැඩසටහනට පැමිණෙන බොහොම ස්තුතියි. ප්‍රදේශ රට අහන බව කිව්ව මුලින්ම ඒ ආරාධනෙ පිළිගන්න පැමිණෙන බොහොම ස්තුතියි. කොල්දුවන් දිසානායක මහත්මයා මේ රෝහණ පොවට. Thank you. සුසුමකුල් මම සුසුමක් පෙරමිතින් පිසදන්නේ මිතුනේ කඳුළු මම සුසුමක් පෙරමිතින් පිසදන්නේ මිතුනේ මම සුසුමක් පෙරමිතින් පිසදන්නේ මිතුනේ කඳුළු සරදම් අරුදය කොයිද සරදම් මනසුලඟ පියවින් සිත ගන්නේ මිදුනේ දෙකපෝ මනසුසුමත් පියවින් සිත ගන්නේ මිදුනේ කඳවල් වයලින් වාදනය දකුණු අත පැත්තේ ඉඳලා ෂෙල්ටන් විජේසේකර, එස් වෛද්‍යතිලක, දශ රත්නායක, ඉඳුනාත් නන්දසිංහ. ගිටාර් සුසන්ත මధుර පෙරම බේස් ප්‍රසාද් සිල්වා රිදම් සුදදිරෝෂ ලීඩ්. බත්නලා උපතිස්ස පෙරේරා සමග ශාන්ත සමරනායක. කීබෝඩ් හසන්ත ජයල් සමග චාමර හපන්ගම. තබ්ලා බන්දුල සිල්වා සමග විදිත රණවීර. බෙර වාදනය සුසන්ත රූපතිලක. සිතාර් දිරුෂ රවින්ද්‍රනාත් ඔප්ටොපැඩ් සිසිර ධර්මරත්න චෙලෝ නිමාසිරි කුරේ. අද සංගීතය මෙහෙවීම විශාරද රෝහණ ධර්මකීර්ති. මැදිරි මෙහෙයුම් පාලක චමින්ද සකලසූරිය ස්තුතියි ඒ වගේම එම්.එස්. හේමචන්ද්‍රසිරි චන්ද්‍රසිරි වික්‍රමසිංහ සමග එස්.ඩී. අතුලසිරි කාර්මික නිලධාරී කුමාර ලියනගේ ආනන්ද පද්මසිරි ටිරින් ජෑස් නාද සංකල්පය හඬ මාධුර්ය අපිට ලබා දෙන්නට අපිට සහාය වුණා. චමෙන් බාලසූර ඇතුළු PTV කණ්ඩායමට බොහොම ස්තුතියි. අද මේ රූපමය අත්දැකීමක් බාටපත් කරන්න අපිත් එක්ක එකතු වීම පිළිබඳව අධීක්ෂණය කළේ භාතිය ජයතිලක, නිෂ්පාදනය කළේ මාරිස්ටලා ප්‍රනන්දු, මම විනානන්ද වාස්පක්ෂ.